දක්ඛිනා විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්ඛේසු විහෙරතේ කපිලවද්දොස්මින් නිග්‍රෝධාරාමේ අතකෝ මහා පජාපති ගෝතමී නවන් දුස්සයුගං ආදාය යේන භගවා තේනුපසංකමී උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නා කෝ මහා පජාපති ගෝතමේ භගවන්තං ඒ සදවෝච ඉදම්මේ බන්තේ නවන් දොස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං ධම්මේ බන්තේ භගවා පතිගන්හාසෝ අනුකම්පං උපාදායාති එවං වොත්තේ භගවා මහා පජාපතින් ගෝතමින් ඒ සදවෝච සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝචාතේ දුතියම්පිකෝ මහාපජාපතේ ගෝතමී භගවන්තං ඒ සදවෝච ඉදම්මේ තේයාලම් අනුකම්පං උපාදායාසේ ဒ ුතියම්පිකෝ භගවා මහාපජාපතින් ගෝතමින් ඒ සදවෝච සංඝේ ගෝතමේ දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ ඡාති සතියම්පි කෝ මහා පජාපති ගෝතමේ භගවන්තං ඒතදවෝච ඉදම්මේ බන්තේ පේයාලම් අනුකම්පං උපාදායාතේ සතියම්පිකෝ භගවා මහා පජාපතින් ගෝතමින් ඒ සදවෝච සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝචාති එවං වොත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ සදවෝච පතිගන්හාතු බන්තේ භගවා මහා පජාපතියා ගෝතමියා නවං දුස්සයුගං බහෝපකාරා බන්තේ මහා පජාපතේ ගෝතමී භගවතෝ මාතොච්ඡා ආපාදිකා පෝසිකා කීරස්සදායිකා භගවන් සංජානෙත්‍ත්‍යා කාලකතාය තඤ්ඤං පායේසේ භගවා පිබන්තේ බහෝපකාරෝ මහා පජාපතියා ගෝතමියා භගවන්තං බන්තේ ආගම්ම මහා පජාපති ගෝතමී බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා භගවන්තං බන්තේ ආගම්ම මහා පජාපති ගෝතමී පානාති පාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සොරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතා භගවන්තං බන්තේ ආගම්ම මහා පජාපති ගෝතමී බුද්ධේ අවේච්ඡ ප්‍රසාදේන සමන්නාගතා ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතා සංඝේ අවේච්ඡප්පසාදේන සමන්නාගතා අරිය කන්තේ සීලේ සමන්නාගතා භගවන්තං බන්තේ ආගම්ම මහා ප්‍රජාපති ගෝතමේ දුක්ඛේ නික්ඛංඛා දුක්ඛ සමුදය නික්ඛංඛා දුක්ඛ නිරෝධේ නික්ඛංඛා දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය නික්ඛංකාම් භගවාපි බන්තේ බහෝපකාරෝ මහා පජාපතියා ගෝතමියාති ඒවමේතං ආනන්ද ඒවමේතං ආනන්ද යං හි ආනන්ද පුග්ගලෝ පුග්ගලං ආගම්ම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉමස්සානන්ද පොග්ගලස්ස ඉමිනා පොග්ගලේන නසුප්පතිකාරං වදාමි යදිදං අභිවාදන පච්චොට්ඨාන අංජලි කම්ම සාමීති කම්ම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරික්කාරානුප්පදානේන යං ආනන්ද පොග්ගලෝ පොග්ගලං ආගම්ම පානාතිපාසා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති ඉමස්සානන්ද පොග්ගලස්ස ඉමිනා පොග්ගලේන නසුප්පතිකාරං වදාමි යදිදං අභිවාදන පච්චොට්ඨාන අංජලි කම්ම සාමීති කම්ම චේවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරේකාරානුප්පදානේන යං ආනන්ද පොග්ගලෝ පොග්ගලං ආගම්ම බුද්ධේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරියකන්තේ සීලේ සමන්නාගතෝ හෝති ඉමස්සානන්ද පුග්ගලස්ස ඉමිනා පුග්ගලේන නසුප්පතිකාරං වදාමි යදිදං අභිවාදන පච්චොට්ඨාන අංජලි කම්ම සාමීති කම්ම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරික්කාරානුප්පදානේන යං ආනන්ද පුග්ගලෝ පුග්ගලං ආගම්ම දුක්ඛේ නික්ඛං කෝ හෝති දුක්ඛ සමුදය නික්ඛං කෝ හෝති දුක්ඛ නිරෝධේ නික්ඛංකෝ හෝති දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය නික්ඛංකෝ හෝති ඉමස්සානන්ද පුග්ගලස්සයිමිනා පුග්ගලේන නසුප්පතිකාරං වදාමි යදිදං අභිවාදන පච්චොට්ඨාන අංජලි කම්ම සාමීචි කම්ම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්‍ය පරික්කාරානුප්පදානේන චුද්දසකෝ පනිමානන්ද පාටිපුග්ගලිකා දක්ඛිනා කතමා චුද්දස තථාගතේ අරහන්තේ සම්මා සම්බුද්දේ දානන්දේති අයං පඨමා පාඨේ පුග්ගලිකා දක්ඛිනා පච්චේක බුද්දේ දානං දේති අයං ဒ ුතියා පාඨේ පුග්ගලිකා දක්ඛිනා තථාගත ශාවකේ අරහන්තේ දානං දේති අයං සතියා පාටි පුග්ගලිකා දක්ඛිනා අරහත් ඵල සච්ච කිරියාය පටිපන්නේ දානං දේති අයං චතොත්තේ පාටි පුග්ගලිකා දක්ඛිනා අනාගාමිස්ස දානන්දේති අයම් පංචමේ පාටිපොග්ගලිකා දක්ඛිනා අනාගාමි ඵල සත්‍යේ කිරියාය පටිපන්නේ දානන්දේති අයං ඡට්ඨේ පාටිපොග්ගලිකා දක්ඛිනා සකදාගාමිස්ස දානන්දේති අයං සත්තමේ පාටිපොග්ගලිකා දක්ඛිනා සකදාගාමි ඵල සච්ච කිරියාය පටිපන්නේ දානං දේති අයං අට්ඨමේ පාටිපොග්ගලිකා දක්ඛිනා සෝතාපන්නේ දානං දේති අයං නවමේ පාටිපොග්ගලිකා දක්ඛිනා සෝතාපත්තේ ඵල සච්ච කිරියාය පටිපන්නේ දානං දේති අයං දසමේ පාටිපොග්ගලිකා දක්ඛිනා බාහිරකේ කාමේසෝ වේතරාගේ දානන්දේති අයං ඒකා දශමේ පාටිපුග්ගලිකා දක්ඛිනා පුතෝඥන සීලවන්තේ දානන්දේති අයං ද්වාදශමේ පාටිපුග්ගලිකා දක්ඛිනා පුතෝඥන දොස්සීලේ දානන්දේති අයං තේරසමේ පාටිපුග්ගලිකා දක්ඛිනා චිරච්ඡානගතේ දානං දේති අයං චොද්දසමේ පාටි පොග්ගලිකා දක්ඛිනාති තත්‍රානන්ද තිරච්ඡානගතේ දානං දත්වා සතගුණා දක්ඛිනා පාටිකං කේතම්බා පුතුජ්ජන දුස්සීලේ දානං දත්වා සහස්ස ගුණා දක්ඛිනා පාටිකං කේතම්බා පුතුජන සීලවන්තේ දානං දත්වා සතසහස්ස ගුණා දක්ඛිනා පාටිකං කේතම්බාං බාහිරකේ කාමේසු වේතරාගේ දානං දත්වා කෝටි සතසහස්ස ගුණා දක්ඛිනා පාටිකං කේතම්බාං සෝතාපට්ඨේ ඵල සත්‍ය කිරියාය පටිපන්නේ දානං දත්වා අසංකේයෝ අප්පමේයෝ දක්ඛිනා පාටි කංකේ තබ්බා කෝපනවාදෝ සෝතාපන්නේ කෝපනවාදෝ සකදාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නේ කෝපනවාදෝ සකදාගාමිස්ස කෝපනවාදෝ අනාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නේ කෝපනවාදෝ අනාගාමිස්ස කෝපනවාදෝ අරහත් ඵල සච්චේ කිරියාය පටිපන්නේ කෝපනවාදෝ තතහගත ශාවකේ අරහන්තේ කෝපනවාදෝ පච්චේක බුද්දේ කෝපනවාදෝ තතහගතේ අරහන්තේ සම්මා සම්බුද්දේති සත්තකෝ පනිමානන්ද සංඝගතා දක්ඛිනා කතමා සත්ත බුද්ධ ප්‍රමුඛේ ඔබතෝ සංඝේ දානං දේති අයම් පඨමා සංඝගතා දක්ඛිනා තතහගතේ පරිනිබ්බතේ උභතෝ සංඝේ දානං දේති අයං ဒ ුතියා සංඝගතා දක්ඛිනා බික්ඛු සංඝේ දානං දේති අයං තතිහා සංඝගතා දක්ඛිනා බික්ඛුනේ සංඝේ දානං දේති අයං චතුත්ථි සංඝගතා දක්ඛිනා එත්තකාමේ බික්ඛෝච බික්ඛුනියෝච සංඝතෝ උද්දිස්සතාති දානන්දේති අයම් පංචමී සංඝගතා දක්ඛිනා එත්තකාමේ බික්ඛෝ සංඝතෝ උද්දිස්සතාති දානන්දේති අයං ඡට්ඨේ සංඝගතා දක්ඛිනා එත්තිකාමේ භික්ඛුනියෝ සංඝතෝ උද්දිස්සතා තේ දානං දේති අයං සත්‍යමේ සංඝගතා දක්ඛිනා භවිස්සන්ති කෝපනානන්ද අනාගත මද්ධානං ගෝත්‍ර බුනෝ කාසාව කණ්ඨා දුස්සීලා පාප ධම්මාත් තේසෝ දුස්සීලේසෝ සංඝං උද්දේශ දානං දස්සන්ති සදා පහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංකේයං අප්පමේයං වදාමි නත්වේවාහං ආනන්ද කේනචි පරියායේන සංඝගතාය දක්ඛිනාය පාටිපුග්ගලිකං දානං මහඵලතරං වදාමි චතස්සෝකෝ ඉමා ආනන්ද දක්ඛිනා විසුද්ධියෝ කතමා චතස්සෝ අත්තානන්ද දක්ඛිනාදායකතෝ විසුද්ධතිනෝ පටිග්ගාහකතෝ අත්ථානන්ද දක්ඛිනා පටිග්ගාහකතෝ විසුද්ධති නෝදායකතෝ අත්ථානන්ද දක්ඛිනා නේවදායකතෝ විසුද්ධති නෝ පටිග්ගාහකතෝ අත්ථානන්ද දක්ඛිනාදායකතෝ චේව විසුද්ධති පටිග්ගාහකතෝ ච පතංචානන්ද දක්ඛිනා දායකතෝ විසුද්ධති නෝ පටිග්ගාහකතෝ ඉදානන්ද දායකෝ හෝති සීලවා කල්යාණ ධම්මෝ පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාප ධම්මා එවං කෝ ආනන්ද දක්ඛිනා දායකතෝ විසුද්ධති නෝ පටිග්ගාහකතෝ කතංචානන්ද දක්ඛිනා පටිග්ගාහකතෝ විසොජ්ජති නෝදායකතෝ ඉදානන්ද දායකෝ හෝති දුස්සීලෝ පාප ධම්මෝ පටිග්ගාහකා හොන්ති සීලවන්තෝ කල්යාණ ධම්මා එවං කෝ ආනන්ද දක්ඛිනා පටිග්ගාහකතෝ විසොජ්ජති නෝදායකතෝ පතංචානන්ද දක්ඛිනා නේව දායකතෝ විසොජ්ජති නෝ පටිග්ගාහකතෝ ඉදානන්ද දායකෝච හෝති දුස්සීලෝ පාප ධම්මෝ පටිග්ගාහකාච හොන්තේ දුස්සීලා පාප ධම්මා එවං කෝ ආනන්ද දක්ඛිනා නේව දායකතෝ විසොජ්ජති නෝ පටිග්ගාහකතෝ කතංචානන්ද දක්ඛිනා දායකතෝ චේව විසෝජ්ජති පටිග්ගාහකතෝච ඉදානන්ද දායකෝච හෝති සීලවා කල්යාණ ධම්මෝ පටිග්ගාහකාච හොන්ති සීලවන්තෝ කල්යාණ ධම්මාන් එවං කෝ ආනන්ද දක්ඛිනා දායකතෝ චේව විසෝජ්ජති පටිග්ගාහකතෝච ඉමාකෝ ආනන්ද චතස්සෝ දක්ඛිනා විසුද්ධියෝති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතහපරංගේ තද වෝච සත්තා යෝ සීලවා දුස්සීලේ සුදදාති දානං ධම්මේන ලද්ධා සුඛසන්න චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං සාදක්ඛිනාදායකතෝ විසොජ්ජති යෝ දුස්සීලෝ සීලවන්තේ සෝ දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනබිසද්ධහං කම්මපරං උලාරං සාදක්ඛිනා පටිග්ගාහකතෝ විසොජ්ජති යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනබිසද්ධහං කම්මඵලං උලාරං නතං දානං විපුල පලන්ති බ්‍රෝමි යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අபிසද්ධාං කම්මඵලං උලාරං සංවේදානං විපුල ඵලං සිබ්‍රෝමි යෝ වේතරාගෝ වේතරාගේ සුදදාති දානම් ධම්මේන ලද්ධා සුඛසන්න චිත්තෝ අபிසද්ධාං කම්මඵලං උලාරං සංවේදානං ආමිෂ දානාන මග්ගන්තේ දක්ඛිනා විභංග සුත්තං ద్వාදසමං විභංග වග්ගෝ චතුත්ථෝ තස්ස වග්ගස්ස උද්දානං බද්දේ කානන්ද කච්ඡාන ලෝමස කංගියා සුභෝ මහා කම්ම සලායතන විභංගා උද්දේශ අරණා ධාතෝ සච්ඡං දක්ඛිනා විභංග සොත්තන්ති